අද ධර්මානුශාසනා පැවැත්වීම සඳහා ගෞරවනීය ආරාධනා ලබන්නේ හම්බන්තොට වෙහෙරගල අරණ්‍ය සේනාසන ප්‍රධාන අනුශාසක දුරන්දර විචිත්‍රභානක පූජ්‍යපාද රිදියගම ඉන්දාලෝක ස්වාමීන් වහන්සේ පූජ්‍යපාද රිදියගම ඉන්දාලෝක ස්වාමීන් වහන්සේ මෙම ධර්මානුශාසනාවන්හි ධර්මදේශනා මාලාව වෙනුවෙන් අරමුණු කරගන්නේ මජ්ක්‍ධිම නිකායේ මජ්ක්‍ධිම පඤ්ඤාසකයේ සූත්‍ර දේශනා 50යි. මජ්ක්‍ධිම නිකායේ මජ්ක්‍ධිම පඤ්ඤාසකයේ මේ සූත්‍ර දේශනාවන් ඍධියගමින්දා ලෝක ස්වාමින්වයන් වහන්සේ විසින් වෙළඳ සේවා ධර්ම දේශනාවන් වෙනුවෙන් පෙළගස්වනු ඇති. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා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 කතමේ චත්තාරෝ ඉද පෙස්ස ඒකච්චෝ පුද්ගලෝ අත්තං තපෝ හෝති අත්තම් අත්ත පරිතාපනානුയോഗ මනුයුත්තෝ ඉදපන පෙස්ස ඒකච්චෝ පුද්ගලෝ පරන්තපෝ හෝති පරපරිතාපනානුയോഗ මනුයුත්තෝ ඉදපන පෙස්ස ඒකච්චෝ පුද්ගලෝ අත්තං තපෝච හෝති අත්ත පරිතාපනානුയോഗ මනුයුත්තෝ පරං තපෝච පර පරිතාපනානුയോഗ මනුයුත්තෝ ඉද පනපෙස්ස ඒකච්චෝ පුග්ගලෝ නේවත්තං තපෝ හෝති නාත්ත පරිතාපනානුയോഗ මනුයුත්තෝ න පරන්තපෝ න පරපරිතාපනායුනුയോഗ මනුයුත්තෝ සෝ අනත්ත තපෝ අපරන් තපෝ දිත්තේව ධම්මේ නිච්ඡාතෝ නිබ්බුතෝ සීති භූතෝ සුඛප්පටිසංවේදී ප්‍රක්ම භූතේන අත්තනා විහෙරති පින්වත්නි පිළිවෙලින් පවත්වන මජ්ක්‍ධිම නිකායේ මජ්ක්‍ධිම පඤ්ණාසක දේශනා මාලාවේ පළවෙනි දේශනාව පසුගිය දේශනා වාරයේදී ආරම්භ කරන්නට යෙදුනා කන්දලක සූත්‍ර දේශනාව. එහිදී විස්තර කළා මේ දේශනාව භාග්‍යවතුන් වහන්සේ වදාළ අතර එය මතකෙහි දරාගෙන අපට දායාද කළේ ඒවම් මේ සුතං කියන ගෞරවනීය වචනයෙන් භාග්‍යතුන් වහන්සේගෙන් මෙසේ ඇසූ දෙයක් භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ මෙසේ කියන ඒ බුද්ධ වචනේ ඒ විදියටම අපට දායාද කළේ ධර්ම භාණ්ඩාගාරික අග්‍රෝපස්ථායක ආනන්ද මහරහතන් වහන්සේ විසින් චම්පානම් නුවර ගග්ගරාප කුණු තීරයේ වැඩ සිටින සමයේ තෙස්සහත්තාරෝහක පුත්‍රයා සහ කන්දරක පරිබ්‍රාජකතුමා ඇවිල්ලා ඇති කරගත් සංවාදයේදී මේ භික්ෂුන් වහන්සේලාගේ සංවරයට හේතුව සතර සතිපට්ඨානය වැඩිම සමහර භික්ෂුන් වහන්සේලා අරිහත්ත්වයට පත්ව තිබෙන නිසා සීති භූතව සිසිල් වෙලා ඉන්න නිසා කෙලෙස් වලින් සංයමී ඉබේම පිහිටලා ඉන්නවා. කුවක ප්‍රතිපදාවකින් කතා නොකර නොසෙල්වි ඉන්නව නොවේයි. උන්වහන්සේලා සංවර වන ප්‍රතිපදාවේ යෙදිලා ඉන්න බව. එතෙන්දී පෙස්ස ඒ බව පිළිගෙන තමනුත් සතර සතිපට්ඨානය දෙන බව මතක් කරලා මේ මිනිස්සු බොහොම වංක කපටි පිරිසක් තිරිසංගත සතුන් අවංක බවත් එතුමා මතක් කරපු නිසා බුදුරජාණන් වහන්සේත් ඒ පිළිගනිමින් මේ කියන ආකාරයේ පුද්ගල කොටස් හතරක් සිටින බව දේශනා කළා. ඒ කියන්නේ තමන් තවන පිරිසක්. දෙවැනියට අනුන් තවන පිරිස. තුන්වැනියට තමනුත් තවන අනුනුත් තවන කොටසක්. අතර වෙනවට තමන් නොතවන අනුන් නොතවන තැවීමෙන් තොර වූ සියලු කෙලෙසුන්ගෙන් මිදුණා වූ සීතිබූත වූ සිසිල් දුණා වූ රහතන් වහන්සේ කියන සතරවෙනි පුද්ගල කොටස ඒ හතරින් පෙස්ස පළවෙනි කොටස් තුනට අකමැති බවත් සිව්වෙනි රහතන් වහන්සේට කැමැති බවත් ප්‍රකාශ කරලා ඔවුන්ට ප්‍රමාද වෙන බව මතක් කරලා ඒ ස්ථානයෙන් පිටත් වෙලා යනවා භාග්‍යතුන් වහන්සේට වන්දනා කරලා පැදකුණු කරලා භාග්‍යතුන් වහන්සේ වදාළේ පෙස්ස මේ පුද්ගල කොටස් හතර විස්තර කරන තුරු හිටියනම් නැවතිලා ඔහු මහත් වූ අර්ථයෙන් මේ ගමන පිටත් වෙන්න තිබුණා. ඒ කියන්නේ සෝවාන් වෙන්න තිබුණාය කියන එකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඉතින් ඒ වෙලාවේ ස්වාමීන් වහන්සේලා ආරාධනා කළා ස්වාමීනි ඒ විස්තර නොකලා වූ කෙටියෙන් සිහිපත් කළා වූ පුද්ගල කොටස් හතර අපට විස්තර වශයෙන් දේශනා කරන්න කියන එක. එතෙන්දී අපි පසුගිය වාරයේදී පළවෙනි පුද්ගල කොටස වන තමන් තවන කියන විශේෂයෙන් කය තවන තපස් කම්මී යෙදුණු. කයට දුක් දීමේ ප්‍රතිපදා අතීතයේ ඉන්දියාවේ තිබිච්ච ප්‍රකට ක්‍රමයක් තමයි දුක් විඳලා විඳලා දුක නිවන්න ඕන. දුකෙන් මිදෙන්න. නිවන් දකින්න නම් දුක් විඳින්න ඕනේ කියන එක. ඉතින් එතෙන්දී අපි කෙටියෙන් නැවත මතක් කරගත්තොත් මල පහ කළා පිස දමන්න අතින් ඒ වගේම ඉන්නකෝම ඉන්නේ නැහැ. දානි පිළිගන්නේ නැහැ. ඔය මොහොල් ගස් ළඟ ඉඳන් දෙන දේ පිළිගන්නේ නැහැ. ගැබිනියක් දෙන දේ කිරිපවාණියක් දෙන දේ පිළිගන්නේ වගේ අර කිසිම තේරුමක් නැති පදනමක් නැති පිළිවෙලක් නැති පිළිවෙලක නැති මේ වැඩපිළිවෙලක තමයි ඒ තාපසවරු ඉන්නේ. ඉතින් ඒකේ අර්ථයක් නැහැ. සමහර විට ගොඩමස් දියමස් අනුභව කරන්නේ ඒ වගේ කාරණා තිබුණා. ඉතින් ඒකේ සමහර විට ආහාර නොගෙන ඉන්නවා දවස් ගණන් හිටපු ගම ආහාර භාජන දෙක තුන හතපව අනුභව කරනවා. පොරවන ඇඳුම වුණත් එකක් කියලා නැහැ. නොඑක් වැහැරි වලින් හදපුවා, කේස කම්බල, ලොම් වලින් හදපු ඇඳුම්, පාංශ කොළ වස්ත්‍ර, හන වැහැරි ආදී ධර්මින් වාසය කරනවා. ඉතින් විශේෂයෙන් කෙස් රැවුල උගලනවා. කටු කම්බිලි නැත්නම් කටු සහය සයනයන්නේ කටු මත සයනය කරනවා. තුන් වේලක් වතුරේ සීතල වතුරේ බහිනවා. මේන්න මේ විදියට දුකෙන් මිදෙන්න පුළුවන් කියලා යම් කිසි කෙනෙක් දුෂ්කර ප්‍රතිපදාවක යෙදෙනවා නම් ඒ කෙනා අත්තන්තපෝ හෝති අදත් එහෙම පිටිස් ඉන්නවා. මේ රටේ වුණත් එහෙම කොටස් අපි දැකලා තියෙනවා එමේ ඉන්නවා. තමන්ගේ කයට දුක් දෙමින් විමුක්තිය සොයන දෙවියන්ට උපහාර දක්වනවත් ඕනතරම් දැකලා තිය ඔබ ඒ ඇඟේ කටු ගහගෙන බිම පෙරලි පෙරලි යමින් ඒ ඔක්කොම Taman තැවීමේ ප්‍රතිපදාවටයි අයිති Taman තවන පුද්ගලයා දෙවනි පුද්ගලයා අනුන් තවන කෙනා මෙයා මොනවද කරන්නේ සමහර පුද්ගලයෙක් මේ ලෝකේ එළුවන් මරණ ඌරන් මරණ ලිහිණි මරණ මුවන් මරණ රෞද්‍ර කර්ම කරනවා. මසුම් මරනවා. සොරකම් කරනවා. ඊළඟ සොරුන් මරනවා. සොරුන් මරණ කෙනෙක් කියන්නේ දඩුවමක් වශයෙන් සොරුන් ඝාතනය කරනවා. වදකෙක්. සිරගෙවල් පාලනය කරනවා. සිරගෙවල් වල සිරකරුවන්ම බලාගන්නේ අන්නේ අය. අන්‍යෝ නොයෙක් දරුණු කර්ම කරමින් මනුස්සයන්ට අනුන්ට සත්වයන්ට දුක් දෙනවා. ඒතොර මේ තමයි අනුන්තවන පුද්ගලයා. එයාගේ ප්‍රතිපදාව අනුන්ට පීඩා පැමිණවීම, සතුන් මැරීම, සොරකම් කිරීම, ඔය කාම විචාචාර ආදී අකුසල් කරන අය කරන්නේ අනුන්ට දුක් දීම. තුන්වෙනි කොටස. තමන් තවන්නා ඌද අනුන් තවන්නා ඌද පුද්ගලයා කවුද? මේ ලෝකයේ ඇතම් පුද්ගලයෙක් ඔටුනු පළඳින ශාස්ත්‍රීය රජෙක් මහාසාර වංශවත් රාක්මණයෙක් හෝ රජ කෙනෙකු හෝ මහාසාර කුලයේ උසස් කුලයේ ධනවත් බ්‍රාහ්මණයෙක් හෝ වෙන්න පුළුවන්. ඒ කෙනා නුවරට නැගෙනහිර දිශාවේ අලුත් යාගශාලාවක් හදලා ඉසකී රැවුල් බාලා කුරසහිත අනුන් දිවි සමක් ඇඳගෙන ගිතෙලින් හා තලතෙල් වලින් ශරීරය තවරා මුව අගින් පිට කසමින් මෙහෙසිය පුරෝහිත බමුණාද සමග යාගශාලාවට එනවා. එහෙම ඇවිල්ලා කිසිම දෙයක් අතුරුපු නැති ගොම ගාපු භූමියේ සැතපෙනවා. හාන්සි වෙනවා. හාන්සි වෙලා ඒ කියන්නේ වැසියත් සමාන පාට වස්සත් එක පාටයි. කළු පාට නම් කළු පාට, රතු පාට නම් රතු පාට, සුදු පාට නම් සුදු පාට. එහෙම වස්සගේ පාටම තියෙන වැස්සියේ. ඒ වැනි දෙනක දෙනකගේ එක තණයකින් යම් කිරක් වේන රජතුමා ඒක බොනවා. දෙවැනි තන පුඩුවෙන් විසව බොනවා. තුන්වෙනි තන පුඩුවෙන් පූජිත බමුණ කිරි බොනවා. සිව්වෙනි තන පුඩුවේ කිරි වලින් ගිනි දෙවියන් පුදනවා. ඉතිරි වූ කිරි පසු පැටියට දෙනවා. මෙහෙම කරනවා. යාගය පිණිස මෙච්චර හරක් මරන්න ඕන. මෙච්චර නාඹර වස්සන් නාම්බන් මරන්න ඕන. මෙච්චර නෑම්බිය වැස්සිය මරන්න ඕන මෙච්චර එළුව මරන්න ඕන මෙච්චර තිරලුවන් මරන්න ඕනේ ඒ යාගයේ පිණි සතුන් මැරීම යාගයට මෙච්චර ගස් කපන්න ඕන යාග භූමිය වට කිරීමට ඇතිදීමට මෙච්චර කුසතන කපන්න ඕන යම් දාසයෝ ඔහුගේ පණිවිඩකාරයෝ සේවකයෝ කම්කරුවෝ ඉන්නව නම් මේ රජකේ හෝ මේ බමුණාගේ දඬුවමට බියෙන් තැතිගත් ඉතින් යුතුව කඳුළු පිරුණු දෑසින් යුතුව හඬමින් මේ ගස් කපනවා, තනකොළ කපනවා, මේ සතුන් ඇදගෙන එනවා, මේ මිනිස්සයා දුක් දෙමින් තමනුත් දුක් විඳිනවා හේතුව මේ විසඳුට ගැනීම නිසා තමන් දුකට වැටෙනවා. ඊළාට මේ යාග කර්මයේදී අන් සතුන් මරණයටපත් වෙලා දුක් විඳිනවා. ඒ කටයුතු කරන සේවකයෝ කඳුළු පිරුණු දෑසින් මේ දේවල් කරන නිසා ඔවුන්ද දුකටපත් වෙනවා. එහෙනම් තමනුත් තවනවා, අනුනුත් තවනවා කියන්නේ ඔන්න ඔය ප්‍රතිපදාවට සතරවෙනි වූ තා වටිනා වූ විස්තර කළ යුතු ප්‍රතිපදාවත් භාග්‍යතුන් වහන්සේ විස්තර වශයෙන් දේශනා කළා. දැන් මේ හතර කොටසින් පළවෙනි කොටස් තුනම දුක්ඛ සත්‍යයක්. දුකක්. අර්ථයක් නැතිද? එහෙනම් අනර්ථවත් වූ දේ මුලින් කෙටියෙන් දේශනා කරන බුදුරජාණන් වහන්සේ අර්ථවත් වූ නිවෙන්න සුදුසු සැනසෙන්න සුදුසු සියලු කෙලෙසුන් කෙරෙන් මිදෙන්න සුදුසු උතුම් නිවන් මඟ සිව්වැනි කොටසින් දේශනා කරන. ඒ කවුද? තමනුත් තවන්නේ නැති අනුනුත් තවන්නේ නැති උදාරෝ පිළිවෙතින් යුතුව තෘෂ්ණාව රහිත කෙලෙසුන්ගෙන් නිවී ගිය ඥානසුව මාර්ගඵල ධර්මයන්ට පත් ඵල සමාපatti සුව විඳින්මින් වාසය කරන ඒ උතුම් ශ්‍රාවක රත්නය ගැන මේ ලෝකේ වාග්යවත් අරිහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ පහළ වෙනවා ඒ බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේම නුවණින් ස්වයම්බූ ඥාණයෙන් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කළා. අෂ්ටවිද්‍යා පසළොස් චරණ ධර්මයන්ගේ යුක්තයි. සුන්දර වූ ගමනින් සුන්දර නිවනට වැඩම කළා. ලෝකයේ දැනගත යුතු සියල්ල දැනගත්තා. දමණය කළ නැහැකි පුරුෂයන්ද දමණය කරන්න සමත් වුණා. දෙවි මිනිසුන්ගේ සාස්ෘන් වහන්සේ. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන අන් සත්‍යයන්ට දේශනා කළා. සියලු ක්ලේශයන් නැති වාග්ය ධර්මයෙන් සමන් වාගතයි. ඒ බුදුරජාණන් වහන්සේ දෙවියන් සහිත මරුන් සහිත ත්‍ක්මයන් සහිත මේ ලෝකේ මහාන බමුණන් සහිත වූ දේව මිනිසුන් සහිත ප්‍රජාවේ තමන් වහන්සේගේ විශිෂ්ට ඥානය දැනගෙන ප්‍රත්‍යක්ෂ කොට ප්‍රකාශ කරනවා ධර්ම දේශනා කරනවා ඒ බුදුරජාණන් වහන්සේ මුල යහපත් වූ ආදි කල්යාණි මච්චේ කල්යාණි මැදින් යහපත් වූ පරියෝසානේ කල්යාණි අගින් යහපත් වූ මුලින් සීලයෙන් යහපත් වූ මැදින් සමාධියෙන් යහපත් වූ අගින් ප්‍රඥාවෙන් යහපත් වූ අර්ථ සහිත වූ විස්තර ව්‍යංජන සහිත වූ ධර්මය දේශනා කරනවා සියල්ලෙන් සම්පූර්ණ වූ පිරිසිදු මාර්ග භ්‍රමචර්යාව හෙවත් නිවන් මඟ දේශනා කරනවා. ඒ දේශනාව ගෘහපතියෙක්ට හෝ ගෘහපති පුත්‍රයෙක්ට හෝ පින් ඇති කුල පුත්‍රයෙකුට අහන්න ලැබෙනවා. එසේ ධර්මය අහනවා. අහල තථාගත බුදුරජාණන් වහන්සේ කෙරෙහි පහදිනවා. එසේ පැහැදෙනා වූ ඔහු මෙහෙම හිතනවා. ගෙයි ගෙයි සම්බාධා සහිතයි. සම්බාධා ගරා වාසා. මේ ගිහි ජීවිතේ ඉඳගෙන මේ වාග්්‍යවතුන් වහන්සේ දේශනා කරපු නිවන් මඟ මනවින් පිරිසිදුව පිළිපදින්න අපහසුයි. කෙලෙස් දොවිලි උපදින තැනක්. මහානකම, පැවිද්ද, වනාහි, අබ්බා අබ්බෝ කාස්සෝවිය පබ්බච්චා. පැවිද්ද ආකාශය වගේ. හරි නිදහස්. ගිහිගෙයි වාසය කරන කෙනා මනවින් සම්පූර්ණ කොට මේ සීලය රකින්න සමත් වන්නේ නැහැ. එම නිසා මම මේ ගිහි ජීවිතය අතහැරලා උතුම් Brahmacharyaව හැසිරෙන්න හිසකෙස් රැවුල් කපාව දමලා සිවුරු හැඳ පෙරවාගෙන ගිහිගේ නික්මිලා ශාසනයේ පැවිදි වෙනවා කියලා එයා හිතනවා. ඉතින් එයා එහෙම හිතලා පසු කාලෙකදී ස්වල්ප හෝ මහත්ෝ ධනය අත්හැරලා, දීපල අත්හැරලා, නෑදෑ පිරිස අත්හැරලා අර හිතපු විදියටම ගිහිගේ ධනය පිරිවර දේපල ධනය අත්හැරලා හිසකෙස් ඇවුල් ඉවත් කරලා සිවුරු හැඳ පෙරවාගෙන ශාසනය පැවිදි වෙනවා. ඒතර පැවිදි වෙන්නේ ශාසනික විනයානුකූලව උතුම් වැඩිහිටි භික්ෂුවක් වෙත සිල්වත් භික්ෂුවක් වෙත ගිහිල්ලා අර ගිහිගේ අතහැරලා ආපු කුල පුත්‍රයා හිසකෙස් ඇවුල් බහන්න පෙර හික්මීමක් අද කාලේ නම් සිදු කරනවා ඉදදාට වඩා කාලයක් අද බලනවා අවංකද සිල් රකින්න සමත්ද කියන කාරණේ. ඒව බලලා සුදුසු නම් ඉසකේ සැවුල් ඉවත් කරලා නහවලා සීල් සමාදන් කරවලා අනතුරුව වැඩිහිටි භික්ෂුන් වහන්සේ ගුරු ආචාර්යන් වහන්සේ නමක් විසින් කරපටිය බඳලා සීල් සමාදන් කරවල පැවිද්ද ලබා දෙනවා. ඉතින් මේ ලැබුණු පැවිදිලාට උපසම්පදාවත් ලබා දෙනවා. ඉතින් මෙසේ පැවිදි උපසම්පදාවට පත් වෙන මේ භික්ෂුන් වහන්සේ විශ්වකට අදාළ වන ප්‍රාතිමෝක්ෂ සංවර සීලයෙන් යුක්ත වෙනවා. දැන් කෙටියෙන් ප්‍රාතිමෝක්ෂ සංවර සීලය 311ක් සිකපදයන් විස්තර කළ යුතු වෙනවා. නමුත් මේ දේශනාව දීර්ඝ වන බැවින් භාග්‍යවතුන් වහන්සේ ඒ ප්‍රාතිමෝක්ෂ සංවර සීලේ ප්‍රධාන සිල්පද ටික මේ දේශනාවට ඇතුළත් කරලා තියෙනවා. විස්තර වශයෙන් බලා ගන්න අවශ්‍යයි. ප්‍රාතිමෝක්ෂ විවරණය කියවා ගත්තොත් නැත්නම් විනය පිටකේ පරාජිකා පාළි පාචිත්‍ය පාළි පොත් කියව ගත්තොත් ප්‍රධාන ශිකපද ටික දැක ගන්නට පුළුවන්. සාමාන්‍යයෙන් සාමණේර විශ්වකට රයිති වෙන සිල්පද ටික තමයි අද මේ විස්තර කරන්නේ. ප්‍රාණඝාතයෙන් වැළකුණේ වේ. වහා තබනලා දඬු ආයුධ ඇත්තේ. පව කිරීමට ලැජ්ජා බය ඇති වෙලා. කරුණාවේ යුක්තව. සතුන් කෙරේ දයාපන්න ඊතානුකම්පී වාසය කරන කියන්නේ සතුන් මැරීමෙන් වළකිනවා. දෙවැනි කාරණේ අනුන්ගේ දේවල් ගැනීමෙන් වැළකෙනවා. දුන් දේ පමණක් ගන්නවා. නොදුන් දේ ගන්නෙ නෑ. අනුන්ගේ දේවල් වලට ආස කරන්නේ නෑ. සොර සිතින් වළකී කියන්නේ සොරකමින් වළකිනවා. අබ්‍රහ්මචර්යාව හැර උතුම් පැවතුම් නැත් ස්ත්‍රී පුරුෂ සංසර්ගයෙන් ග්‍රාම ධර්මයෙන් නික්මුණා. ස්ත්‍රී පුරුෂ සංසර්ගයේට පත් වෙන්නේ නැතුව යෙදෙන්නේ නැතුව අබ්‍රහ්මචර්යාව කියන ඒ පැවැත්මෙන් වෙන් වෙලා භ්‍රමචාරී වෙනවා. කාමයන්ගෙන් වෙන්ව වාසය කරනවා. මුසාවාදයේ හැර මුසාවාදයෙන් වැළකුණා සත්‍ය වචන කතා කරනවා. සත්‍ය ගැළපීම් නැත්තේ ස්ථීර වචන ඇතිව. ඇදහිය යුතු වචන ඇතිව. ලොව මුලා කරන්නෙක් නොවි සත්‍ය කතා කරනවා. කේලම් කීම හැර කේලම් කීමෙන් වැළකෙනවා. මේන් නසා එහි කියලා වුන් බිඳවීමෙන් එතනින් අහලා මෙතනින් කියලා ඒ අය බිඳවීමෙන් වළකිනවා. ඒ වගේම අසමගි වූවන් සමගි කරන්න අනුබල දෙන වචන කතා කරනවා. එහෙනම් කේලාම් නොකිය සමගියට හේතු වචන කතා කරනවා ඒ භික්ෂුන් වහන්සේ. පරුස වචන 6000. ලෝකේ යම් වචනයක් කනට මිහිරිද, ප්‍රේමණීයද, හදයංගමද, හදවතට ප්‍රියමනාපද, ආන්නේ බොහෝ දෙනා ප්‍රිය කරන පිරිස්මැද්ද කියන්න පුළුවන් ප්‍රියමනාප වචන කතා කරනවා. හිත රිදෙන වචන කතා කරන්නේ නැතුව. සම්පප්පලාපේ හැරදමලා කාලයට සුදුසු වේලාවට ගැළපෙන සත්‍ය වූත් අර්ථවත් වූ ධර්මයට ගැළපෙන්නා වූත් ඉක්මීමට සුදුසු වචන කතා කරනවා. එහෙනම් අනර්ථවත් වචන කතා නොකර. ඒ කියන්නේ සොරුන් ගැන, රජුන් ගැන, තොටුපළවල් ගැන, වීති ගැන, නොඑක් විදිහේ ආහාර ගැන රිතිස් කතා කියලා කියන්නේ. ඒ සම්ප්‍රප්පලාප මෙලවට, පරලවට කාටවත් වැඩක් නොවන වචනේ වලකී කාලයට සුදුසු සත්‍ය වූ ධර්මයට විනයට ගැළපෙන්නා වූ වචන කතා කරන සුළු වෙනවා. මෙතනදී එතකොට අපිට පෙනුණා ප්‍රාණඝාතයෙන් වැළකීම, සොරකමින් වැළකීම, අබ්‍රහ්මචර්යාවෙන් වැළකීම කියන කරුණු තුන කයෙන් සංවර වෙනවා. නිවන් මාගේ සම්මා කම්මන්තයට ඡේදෙනවා. ඒ නිවන් මාගේ සීල ශික්ෂාව ගැනයි මේ මුලින් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. අනතුරුව මුසාවාදේවත් බොරු කීමෙන් වැළකීම, කේලම් කීමෙන් වැළකීම, පරුසබස් කීමෙන් වැළකීම, සම්ප්‍රප්පලාපේ වැළකීම කියන නිවන් මාගේ සම්මා වාචාව. එතන සීලය පරිපූර්ණ වෙනවා. එසේ මනතුරුව තමන් ආජීව පාරිශුද්ධියෙන් යුක්ත වෙන්න ඕනේ. මෙතන විස්තර කරනවා පළවෙනි තන ගස්වැල් සිඳීම් බිඳීම් කරන්නේ නැහැ. එක වෙහෙලේ වළඳනවා. රාත්‍රී භෝජනෙන් වළකිනවා. විකල් භෝජනෙන් වැළකෙනවා. මල් ගඳ විලව් දැරීම් සැරසීම් ගැල්වීම මේවායින් වැළකෙනවා. උසාසුන් මහාසුන් වලින් වැළකෙනවා. පන්රිදි මසු කහවණු පිළිගැනීමෙන් වැළකෙනවා. අමු දාන්‍ය පිළිගැනීමෙන් වැළකෙනවා. අමු මස් පිළිගැනීමෙන් වැළකෙනවා. ඉස්ත්‍රීන් හා කුමාරිකාවන් පිළිගැනීමෙන් වැළකෙනවා. දාසයන් හා දාසීන් පිළිගැන්මෙන් වැළකෙනවා. එළුවන් හා කිරළුවන් පිළිගැනීමෙන් වළකිනවා. කුකුලන් හා ඌරන් පිළිගැනීමෙන් වළකිනවා. ඇතුන්, ගවයන්, අශ්වයන් වෙළඹුන් පිළිගැනීමෙන් වළකිනවා. කුඹුරු හා ඉඩම් පිළිගැනීමෙන් වළකිනවා. දූත මෙහෙවර හා පණිවිඩ පනත්වල යෙදීමෙන් වළකිනවා. බඩු විකිණීමෙන් මිලදී ගැනීමෙන් වළකිනවා. තරාදියෙන් හොරට කිරීම, තඹලෝහාදියෙන් කළ දේ, රත්රන්‍යයි රැවටීම, හොරාට වංචා කිරීම මේ ආදී දේවල් වලින් වළකිනවා. අල්ලස් ගැනීම, රැවටීම, කෛරාටිකකම් කිරීම යන මේ වළකිනවා. අත්පා කැපීම, මැරීම, රැහන් ආදීන් බැඳීම, සැඟවී සිට මම් පැහැරීම, ගම් ආදියට පැන මංකොල්ල කෑම, බලහත්කාරකම් කිරීම මේ ආදීනොත් වළකිනවා. මේ කියන සිල්පදයන් උපසම්පදා භික්ෂුන් වහන්සේට බෙහෙවින් සමාදන්ව රකින උන්වහන්සේට අදාළ වන ඔය තනකොළ ගැලවීම ආදී විශේෂයෙන් දැනගත යුතු දේවල්. ඉතින් මේවා භාග්‍යතුන් වහන්සේ නිවන් මඟ වඩන විසුන් වහන්සේලා විසින් වළකින බවයි විස්තර කරලා තියෙන්නේ. ඒතකොට මංකොල්ල කෑම් වගේ දරුණු කර්ම, ඔය මැර ක්‍රියා, මිනිස්සුන්ට ගහන ඒවා මරණය විතේ ඒවා කොහොමද භික්ෂුවකට සුදුසු නැති දේවල්. ඉතින් මේ ප්‍රාතිමෝක්ෂ සංවරයෙන් යෙදෙනකොට ඒ භික්ෂුව ආරක්ෂා කළ යුතු දේවල් සමූහයක් මේ බොහොම සැකෙමින් තමයි බුදුරජාණන් වහන්සේ මෙහි විස්තර කරන්නේ. එහෙමනම් එය විස්තර විභාග වශයෙන් ඔබට පරාජිකා පාළි, පාචිත්‍ය පාළි ග්‍රන්ථවල කියවා දැනගත හැකිය වගේම ප්‍රාතිමෝක්ෂ වරණාව ග්‍රන්ථයෙන්ද කියවා ගන්න පුළුවන්. එසේ කයින් පරිහරණය කරන සිවුරෙන්, කුසින් පරිහරණය කරන ආහාරය සතුටු. දැන් මෙතෙන්දී ප්‍රාතිමෝක්ෂ සංවරයේ අනතුරුව දැන් විස්තර කරනවා ප්‍රත්‍ය සංනිස්සිතේ. තමන් වහන්සේ පාවිච්චි කරන චීවර, පින්ඩපාත, සේනාසන ගිලම්පස ලද දෙයින් සතුටු වෙමින් කොහොමද පරිහරණය කරන්නේ කුසට ඇති වෙන තරමට ආහාර ගන්නවා ශරීරය වහගන්න පුළුවන් අඳන සිවුරු පමණ තමන් පිළිගන්නවා ඒ ඊට වඩා ලොකු දේවල් මෙතන පිළිගෙන පරිහරණය කරන්නේ නැහැ ඒක තමයි සරල බව ලද දෙයින් සතුටු වීමේ ගුණය සන්තුට්ටි ගුණය පහසුවෙන් පෝෂණය කළ හැකි බව සුබර බව යම් තැනකට යනවා නම් පාත්‍ර සිවුරු පමණක් රැගෙන යනවා. ඒක අෂ්ට පරිස්කාරයේ කොටස් ටික පමණක් රැගෙන යනවා. තනිපට සිවුර, දෙපට සිවුර, අඳනේ, පටිය, ඉදිකට්ට නූල, පෙරහන් කඩ, පාත්‍රය, බඳපටි මේ තියෙන අටපිරිකරට අදාළ විශ්වකට අවශ්‍යම දේවල්. කරකැත්ත, දැලිපිය කියනවා, හිස කෙස් රැවුල් බා ගන්න. ඉතින් මේවා තමයි අවශ්‍ය වෙන්නේ. ඒ ටික අරගෙන අර පියාපත් බරපමණක් තියෙන පක්ෂියෙක් වගේ කැමති දැනකට කුරුල්ලා පියාඹල යනවා වගේ මේ භික්ෂුන් වහන්සේද තැනකින් තවත් තැනකට යනකොට බොහොම සැහැල්ලුවෙන් යන කෙනෙක්. බලන්න එතකොට මේ නිවන නිවන් මාර්ගට පිළිපන් විශ්ව. මනවින් ජීවිත පරිත්‍යාගයේ නිවන් මාර්ග යෙදෙනකොට බාණ්ඩ රැස් කිරීමේ යෙදෙන්නේ නැහැ. තමන්ට අවශ්‍ය ටික පමණක් පරිහරණය කරගෙන උන්වහන්සේ කැමති තැනකට සැහැල්ලුවෙන් යන්න පුළුවන් කෙනෙක් වෙනවා. එතකොට සිවුරු වලින් කය පරිහරණය කරනවා, කයට සරිලන සිවුරක් පරවගෙන කුසට සරිලන විදි ආහාරයෙන් සතුටු වෙමින් යම් යම් තැනක යනවා නම් අෂ්ට පරිස්කාරයේවත් පැවිදි පරිස්කාර ටික පමණක් රැගෙන උතුම් සීලයෙන් යුක්තව හදවතේ නිවැරදි බව ඇතුව නිර්වද්‍ය සුවය විඳිමින් නිවැරදි භවයේ සුවය විඳිනවා එහෙනම් ඒ සීලයෙන් පරිපූර්ණ වෙනවන යම් තාක් විශ්වා ඒ නිවැරදි භවයේ සුවය තමන් වහන්සේට විඳින්න පුළුවන් සීලය පරිපූර්ණ කරන්නේ නැතිනම් ඒ නිවැරදි බව ලබන්න බෑ සමහර විට කියනෝ විකාල බොජුන්නාදී සීකපද වලින් පෞසිද්ධ වෙන්නේ නැහැ කියනවා. නමුත් භාග්‍යතුන් වහන්සේ පැනවීම කලේ නැහැ කියන වරදට අසු වෙනවා. ඒතර සතුට වෙන්න බෑ මම බුදුරජාණන් වහන්සේගේ පැනවීම හරියටම කළාය කියලා. ඒකයි මෙතන කාරණේ. නිසා ඒවා සසර ගමනට බලන පාන්න පුළුවන් අකුසලයක් වශයෙන්. නමුත් මෙය ආත්මභාවයේ හිතේ සතුට, ප්‍රීතිය, භාවනා සමාධිය වර්ධනය වෙන්න මේ සීලාදී ගුණ ධර්ම පිරීම, සිකපද රැකීම, විශ්වකට හේතු වන බැවින් එය මනවින් දැන මනගෙන නිවන් දැකීමට කැමති භික්ෂුන් වහන්සේලා සුදුසු පරිසරයකට සුවදායක පරිසරයකට විවේක තැනකට ගිහිල්ලා මේ සීලාදී ගුණධර්ම සිල්පදයන් වල හික්මෙමින් අවංකව නැවත නැවත හික්මෙමින් මේ සීල ભેද වෙන්න පුළුවන් ඒවා ආචාර උපාධ්‍යයන් වහන්සේලගෙන් නැවත සමාදන් වෙමින් පිරිසිදු කරගැනීමෙන් නිවන් මඟ හික්මනකොට අන්න නිවැරදි භවයේ සුවය ආධ්‍යාත්මිකව සිතින් ඉඳින ලැබෙනවා දැන් මෙතන සිල්පද දෙකක් සිල් කොටස් දෙකක් වශයෙන් ප්‍රාතිමෝක්ෂ සංවරය ප්‍රත්‍යසන්නිත සීලය ආජීව පාරිශුද්ධ සීලය ආදිය විස්තර වෙනවා ඉදිරියේදී. දැන් මෙතන නැවත විස්තර කරන භාග්‍යවතුන් වහන්සේ ඉන්ද්‍රිය සංවර සීලය ඇස කන නාසය දිව ශරීරය මනස ඉඳුරන් හය සංවර කරගෙන. ඒ භික්ෂුන් වහන්සේ ඇසින් රූප දැකලා නිමිති වශයෙන් ගන්නෑ. සලකුණු වශයෙන් කුඩා නිමිති වශයෙන් ගන්නෑ. වෙන් කර කර බලන්නේ. ඇසට රූපයක් දැක්කට පස්සේ විශේෂයෙන් ස්ත්‍රී පුරුෂ රූප දැක්කා මේක ලස්සනේ හැඩය ප්‍රිය මනාපය වශයෙන් ගන්න නැතු මෙතන තියෙන රූප කොටසක් විතරයි. පඨවි ආපෝ තේජෝ වායු සතර මහා භූතය පමණයි. දෙතිස් ගුණපයක් පමණයි. පිළිකුල් ස්වභාවයක් පමණයි. අනිත්‍ය වෙන දේවල් ටිකක් විතරයි. අයිති නොවන දේවල් ටිකක් කියලා අන්න හිත සංවර කරගන්නවා. ඒ හේතුවෙන් ලෝභ ද්වේෂ ආදී අකුසල් උපදින්න දෙන්නේ නැහැ. ඇසේ සංවරයේ පිණිස පිළිපදිමින් චක්කු ඉන්ද්‍රිය සංවරයටපත් වෙනවා. දැන් මේ දැකපු රූපය අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් ඒ කියන්නේ වෙනස් වෙනවා දුකට හේතු වෙනවා Tamanට අයිති නැහැ කියලා දකිමින් තමයි මේ සංවරයට නැවත නැවතපත් වෙන්නේ. එකපාර සංවර වෙන්න බෑ පුරුදු කරනවා. දකින රූප ගැන නාම රූප සංඥාවේ බලනවා. දැන් දැකපු වැස්ස ඒ රූපේ රූප කොටසක්. ඒක හඳුනාගත්තු හිත දැනගත්තු හිත නාම කොටසක්. හිතින් දැනගත්තා රූප කොටසක්. එහෙනම් නාම රූප දෙකක් පමණක්මයි මෙතන සත්‍යයේ පුද්ගලයේ ආත්මයක් නැත කියන සංඥාවට එනකොට මේ අවබෝධ ඥාණයටපත් වෙලා ඇස සංවර වෙනවා. කනේ ශබ්ද අහලා නිමිති අනුනිමිති වශයෙන් ස්ත්‍රී පුරුෂ ආණ්ඩ වශයෙන් මිහිරියා මිහිරි වශයෙන් ගන්නෙ නෑ. අල්ලගන්නේ නෑ මනසින්. ඉතින් කනේ සංවරයට පිළිපදිනවා දේශ, ලෝභ, කෙලෙස් ඇති වෙන්නේ නැති විදිය. ශබ්දයත් රූපයක්නේ. එතකොට කනේ ගැටෙන අර්ථයෙන් ශබ්දයත් රූපයක්. ඒ ශබ්ද රූපයක් කනේ කියන සෝත ප්‍රසාදේ කම්බරයත් රූප කොටස්. ඒ ශබ්දය දැනගත්තේ, අඳුනගත්තේ හිත. සෝත විඥානෙ. විඥානේ නාම කොටසක්, වේදනාව නාම කොටසක්, අඳුනා ගැනීමේ සංඥාව නාම කොටසක්, චේතනා පහළවීම නාම කොටසක්. ඒ රූපයත් නාමයක් දෙකක එකතුවෙන් තමයි ශබ්ද දැනගත්තේ. නම් මේ ශබ්ද කියන්නේ නාම රූප දෙකක්. ඒ නිසා එය ඇලෙන්නට ගැටෙන්නට හේතුවක් නොවන බව දැනගෙන සත්පුද්ගලාත්ම ස්වરૂපයෙන් වෙන්ව පරමාර්ථ වශයෙන් දක්න තැනදී ඒ ශබ්දය නිසාද රාග ද්වේෂ මොහ ඇතිවන්නේ නැහැ. කණෙහි සංවරය පිණිස සෝත ඉන්ද්‍රිය සංවරය පිණිස පිළිපදිනවා. නාසයෙන් ගඳ ආග්‍රහණය කරලා නිමිති වශයෙන් ගන්නෙ නැහැ. අනුනිමිති වශයෙන් ගන්නෙ නැහැ. ඒ ගඳත් ගන්ධ රූප වශයෙන් කියන රූප කොටස නාසය හරහා දැනෙන්නේ නාසයත් රූප කොටස දැනගත්තු වේදනාව විඳපු හඳුනාගත්තු චේතනා පහල කරපු මේ ස්වરૂප හතරක් නාම කොටසක්. එහෙනම් හිතයි නැත්නම් නාම රූප දෙකක්. කය සම්බන්ධ කොටසයි සිත සම්බන්ධ කොටසයි තමයි මේ ගඳ සුවඳ දැනගත්තේ. ඒ නාම රූප දෙක අනිත්‍ය වශයෙන් දකිමින්, දුක් වශයෙන් දකිමින්, අනන්ත වශයෙන්, Tamanට අයිති නැති වශයෙන් දකිමින් නාසයේ සංවරය පිණිසත් පිළිපදිනවා. ඊළඟට දිවෙහි සංවරය. දිවට රස ආරමුණක් දැනෙනකොට ඒක දැනගන්නවා හිතින් ඒ දිවත් රසයත් රූප කොටසක් දැනගන්න කිත නාම කොටසක්. මේ නාම රූප දෙකක් පමණයි කියලා දිවෙහි සංවරයටත් පිළිපදිනවා. කයෙන් පහසක් ස්පර්ශ කරලා. ඒ පහස වගේම කය දෙකම රූප කොටස් ඒක දැනගත්තු හිත, විඳපු හිත, හඳුනාගත්තු හිත, චේතනා පහල කරපු හිත වේදනා සංඥා සංකාර විඥාන කියන්නේ නාම කොටස. එනම් නාම රූප දෙකක් මේ පුද්ගලයක සත්‍යයක් ආත්මයක් නැහැ කියන සංඥාවෙන් ඒ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් නාම රූප සංඥා ඇති කර ගැනීමෙන් කයෙහි සංවරයට පිළිපදිනවා. සිතට ධර්මාරම්මණයක් පැමිණෙනවා. ඒ අරමුණත් මනෝ ධාතුවත් විඥානයත් මේ තුනම කොටසක් රූප කොටසක් නාම කොටසක් වශයෙන් දකින්නවා. දැන් හෘද වස්තු රූපේ රූප වශයෙන් දකින්නවා. අරමුණ ගැනීම, හඳුනා ගැනීම, චේතනා පහළ වීම මනසින්ම සිදු වුණා. වෙනත් දොරටුවක් නැහැ මෙතෙන්දී. මනෝද්වාරය තුලින් ඇතුළු වුණ අරමුණ එයත් මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මය නෙවෙයි, නාම රූප සමූහයක් පමණයි කියන සංඥාවෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් වඩලා ඒ මනස සංවර කරගන්න. ආන්නේ විදියට ඉන්ද්‍රිය සංවරයෙන් යුක්ත වෙනවා. ඒ භික්ෂුන් වහන්සේ ඉදිරියට යාමෙහිද ආපසු පැමිණීමෙහිද නුවණින් දැන කරනවා. සිහි නුවණින් ඉදිරියට යන්නේ කවුද? නාම රූප දෙකක්. ආපසු වෙන්නේ කවුද? නාම රූප දෙකක්. ඉදිරිය බලන්නේ කවුද? නාම රූප දෙකක්. ඒක තමයි නුවණින් දැනගන්නවා කියන්නේ. ඒතොර දැන් කරන දේ මුලින්ම යන බව දැනගන්න ඕන. නැවත එන බව දැනගන්න ඕන. අතපය දිගු කරන බව, සංගල සිවුරු පරවනවා, පාත්‍ර දරනවා, ආහාර ගන්නවා, බොනවා, රස විඳිනවා, මල මුත්‍ර පහ කරනවා. ඇවිදිනවා, හිඳිනවා, සිටිනවා, නිදා ගන්නවා, තුෂ්ණිම්භූත වෙනවා, නිදිවරනවා. මේ සෑම දෙයකදීම කයත් සිතත් දෙක නැත නාම රූප දෙක මේ ක්‍රියාවලියක් කිය සත්‍යයේ පුද්ගලයන් නැහැ කියන සංඥාවෙන් සිහිය පිහිටුවාගෙන නුවණින් දැනගෙන ඒ ඉරියව් පවත්වනවා. එතේම උතුම් සීල රාශියෙන් යුක්ත වූ ඉන්ද්‍රිය සංවරයෙන් යුක්ත වූ සිහිනුවණින්ද යුක්ත වූ මේ වික්ෂුන් වහන්සේ විවේකයේ සුදුසු ආරණ්‍ය, වෘක්ෂ මූල, පර්වත, කඳු රැලි, ගල් ගුහා සොහොන් ආදී හිස් තැන්වලට පිදුරු ගොඩවල් වලට ආදී තැන්වලින් එකකට විවේක සේනාස අපි හිතමු වනාන්තරයකට ගියා ගහක් මුල වාඩි වුණා පළක් බැඳගෙන ඉතින් දවල් දාණයෙන් පස්සේ ඒ විවේක සේනාසනයේට කුටියට අරණ්‍යට රුක් මූලයට ගිහිල්ලා උචුං කායම් පණිදාය කය ඍජු කරගෙන පරිමුඛං සතින් උපට්ඨපෙත්වා ඉදිරියට සිහිය යොමු කරගෙන ස්කන්ධ ලෝකයේ අවිච්ඡා දෝමනස්යන් දුරු කරන්න නැත්නම් ලෝභය දුරු කරන්න, ද්වේෂය දුරු කරගන්න අවශ්‍ය සිතින් මේ වික්ෂුන් වහන්සේ සියලු සත්‍යයන් කෙරෙහි හිතානුකම්පා ඇතිව ක්‍රෝධ නැතුව පිරිසුදු සිතින් වාසය කරනවා. කාමච්ඡන්දය, කාමාශාව දුරු කරනවා. තරහ, ව්‍යාපාදය දුරු කරනවා. හිතෙහි මැලි බව, කයෙහි මැලි බව තීන මිද්දේ දුරු කරනවා ආලෝක සංඥා වඩමින්. තීන මිද්දෙන් සිත පිරිසුදු කරගන්නවා, වීරය ඇති කරගන්නවා, ආලෝක සංඥා වඩනවා, ඉරියව් වෙනස් කරමි. අසංසුන් බව, අසතරීම කියන උද්දච්ච කුක්කුච්චයන් දුරු කරගෙන සංවර වෙනවා. අර සැක තියෙනවා නම් එය සැක දුරු කරගන්න ධර්ම සංඥාවෙන් ධර්ම මානසිකාරයෙන් කල්යාණ මිත්‍ර සේවනය. එසේ හිත පංච නීවරණයන්ගෙන් පිරිසුදු කරගෙන විතර්ක සහිත, ਵਿਚාර සහිත, විවේකයෙන් උපන් ප්‍රීතිය සැපේ ඇති ප්‍රථම ධානයට පැමිණ වාසය කරනවා. අනතුරුව විතක්ක ਵਿਚාර සංසිඳුවලා තමන්ගේ සිතෙහි සමාධියෙන් උපන් ප්‍රීතිය සැප එකඟ බව ඇති දෙවනි ධානයට පැමිණ වාසය කරනවා. අනතුරු තු අනතුරුව ප්‍රීතියත් ඉක්මවා සැපයක් එකඟ බවක් පමණක් ඇති තුන්වෙනි ධානයට පැමිණ සුවසේ වාසය කරනවා. ඒ සැපයත් ඉක්මවාගෙන පිරිසිදු උපේක්ෂාවම තියෙන සතරවෙනි ධානයට පැමිණිලා ඒ සිත පිරිසිදු වුණාට පස්සේ ඒ පිරිසිදු සිතින් එකඟ වූ සිතින් හිත යොමු කරවනවා තමන්ගේ අතීතය සසර ගමන පිළිබඳ පෙර ජීවිත දකින නුවණ දැන් මේ සිත බොහොම බලවත් සිතක් උපේක්ෂාවෙන් අකම්පිත වන සිතක් බලවත් ධානසිත එකඟ වූ සිතක් ආනාපාන සතිය ආදී භාවනා වලින් තමයි මේ ධාන සතර උපදවන්නේ. ඒ හතරවෙනි ධානයෙන් පස්සේ සිහිය යොමු කරනවා. කැමතිනම් අරූප ධාන හතරක් වඩලා ඊළඟට සිහිය යොමු කරනවා. ඒතර මේ හතර ධාන රූප ධාන හතර අරූප ධාන හතර ආකාස සංඥායතන ආකාසය අනන්තයි කියන සංඥා විඥානං ඡායතනෙ විඥානය අනන්තයි කියන සංඥා ආකින්චඤ්ඤායතනය කිසිවක් නැහැ කියන සංඥාව නේව සංඥා නා සංඥායතන කියන සංඥාව ඇත්තෙත් නැහැ නැත්තෙත් නැහැ. ඒතොර මේ කියන අරූප ධාන හතරත් රූප ධාන හතරත් වැඩිම ප්‍රයෝජනවත් වෙනවා නිවන් මඟ වඩද්දී ඒ අස්ස සමාපatti වශයෙන් නම් කරන සමාධිය බලවත්. ඒ බලවත් වූ පිරිසුදු උපේක්ෂාවෙන් හිත යොමු කරනවා අතීත ಜಾති සිහි කරන්න. මුලින් මව කුසට යොමු කරන මව කුසෙන් ගිය ආත්මේ කවුද? නැට ಜಾති 1ක් 2ක් 3ක් 10ක් 20ක් 30ක් 40ක් 50ක් 100ක් ඊළඟට ඇති වෙන කල්ප නැති වෙන කල්ප අන්තක් කල්ප කල්ප 100 ගණන් දහස් ගණන් අතීතයට පිළිවෙලින් සිහි යොමු කරනවා කුමන කාලයක කුමන වර්ගයක කුමන ජාතියක ඉපදුනාද කවර වර්ණ තිබුණාද කවර ආහාර ගත්තද මෙබඳු සැප දුක වින්දා මේ විදියටයි මම ජීවත් වුනේ මෙවැනි කර්ම මං කරගත්තේ කියලා අර ಜಾති ගෝත්‍ර වශයෙන් අතීතය දකිනවා ඉතින් මේ පෙර විසූ ජීවිත දකින නුවණට පුබ්බේ නිවාස ඥාන කියන ප්‍රථම විද්‍යාව වශයෙන් භාග්‍යතුන් වහන්සේ නම් කරනවා. බුදුරජාණන් වහන්සේත් මේ උතුම් පුබ්බේ නිවාස ඥාණයෙන් අග්‍රයි අනන්තයක් අනන්තවත් උන්වහන්සේට සීමා නැතුව මේ බව දකින්නත් පුළුවන්. ඒ අනුවයි ජාතක දේශනා දේශනා කරලා තියෙන්නේ. ඉතින් ශ්‍රාවකයෙක් උනත් යම්තා දකින්නට පුළුවන්. තමන්ගේ පාරමී භූමිය දකින්න පුළුවන් බවයි සඳහන් වෙන්නේ. අග්‍ර ශ්‍රාවක දෙනමට ඒකා සංකල්ප ලක්ෂයක් දුර මහා ශ්‍රාවකයන්ට කල්ප ලක්ෂය සාමාන්‍ය ශ්‍රාවකයෙකුට කල්ප 40000ක් තරම් දුර මේ ඥාණය බලන්න පුළුවන් බව සඳහන් වෙනවා ඒ පළවෙනි විද්‍යාව උපදව ගන්න. ඉන් අනතුරුව නැවතර පිරිසිදු උපේක්ෂාවෙන් යුතුවම හිත යොමු කරනවා සත්‍යයන්ගේ චුතියත් උපතත් දැනගන්න. ඒ කියන්නේ සමහර සත්වයෝ ප්‍රණීත වූ බොහොම උසස් වූ කර්ම කරලා කුසල් කරලා යහපත් ගති ඇති දෙව්ලොව මනුෂ්‍ය ලෝක ආදියටපත් වෙනවා. සමහර කෙනෙක් දුෂ්චරිතයේදීලා සතුන් මරලා සොරකම් කරලා මිච්ඡා දිට්ඨි කරගෙන කර්ම සමාධානව මරණින් පස් නිරේ තිරිසම් പ്രേතාසුරාදී සතර පායට වැටෙන මේ වැටෙන බව සුවර්ණ දුර්වර්ණ වශයෙන් ඊන ප්‍රණීත වශයෙන් සැප දුක වශයෙන් මිය පරලෝ යනා ඉපදෙන තැන චතුූපපාත කියන දෙවනි විද්‍යාවෙන් අභිඥාවෙන් අවබෝධ කරගන්නවා. ඒ දෙවනි විද්‍යාව චතුපපාත ඥානය. එසේම අනතුරුව හිත යොමු කරන මේ පිරිසිදු වෙලා තියෙන වෙලාවෙ හිත උපේක්ෂාවටපත් වෙලා තියෙන වෙලාවේ මේ සිත මේ ශ්‍රාවකයා හිත යොමු කරන ආශ්‍රවයන් දුරු කරන ඥානය ආසවක්කේ ඥානය පිණිස. එතකොට මේ දුකේ කියලා තත්ත්ව පරිද්දෙන් දැනගන්නවා. මේ දුකට හේතුව තණ්හාව බව දැනගන්නවා. මේ දුක නැති කිරීම නිවන කියලා සාක්ෂාත් කරගන්න. දුකින් මිදීමේ මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය භාවිතා කළ යුතුයි භාවිතා කර අවසන් කළා කියලා තත්ත්ව පරිද්දෙන් දැනගන්නවා. කාමාශ්‍රව, භවආශ්‍රව, ditthාශ්‍රව, අවිජ්ජාශ්‍රව කියන සියලු ආශ්‍රවයන්ගෙන් මිදී සියලු රාග දේශ මොහ කෙලෙසුන්ගෙන් මිදී සංයෝජනයන්ගෙන් මිදී. හිත සියලු කෙලෙසුන්ගෙන් මිදුණු උතුම් නිවන සාක්ෂාත් කරගන්නවා. මාර්ග භ්‍රමචර්යාව වඩලා අවසන් කරනවා. සතර මාර්ගඵල අවබෝධ කරගන්නවා. මින්පසු කිසිවක් කරන්න නැහැ කියලා දැනගන්නවා. සිසිල්ලෝයේ නියුනේ උතුම් වූ ශ්‍රේෂ්ඨ තත්වයටපත් උනා වෙනවා. ඒ තමයි උතුම් රහතන් වහන්සේ. බුදුපසේ බුදු මහා රහතන් වහන්සේලාපත් උනේ මේ උතුම් තත්වයට. ඒ නිකලස් භාවයට. එන එකපාරටෙන්ටපත් උනා නෙවෙයි මේ ධානය වඩලා විදර්ශනා ඥාන වඩනකොට ඒ කියන්නේ සිත කය දෙක වෙන් කරගෙන නාම රූප සංඥාවෙන් අනිත්‍ය වශයෙන් වඩද්දී විදර්ශනා ඥාන 10 උපදවනවා ඒ ගෝත්‍ර භූඥානෙන් අනතුරුව සක්කාය දිට්ඨිය කියන මම මගේ මගේ ආත්මය කියන හැඟීමත් විචිකිච්ඡාව කියන බුද්ධ ආදී අටතැන සැකයක් සීලබ්බත පරාමාසය කියන නොයෙක් දුක් විඳීමෙන් සැප ලබන්න පුළුවන් කියන දෘෂ්ටියත් දුරු කර ගන්නවා. ඒ සෝතාපන්න මග්ගසිතේදී මේ සංයෝජන තුන ප්‍රහාණය වෙනවා. සමුච්ඡේද වශයෙන් නැවත හටගන්නේ නැහැ. ඊළඟ ශ්‍රණයෙන් ඵලසිත, ඵලසිතෙන් තමයි සුව විඳගන්නේ. නැවත විදර්ශනා වඩනකොට විදර්ශනා ඥාන වලින් පසුව නැවතත් සකදාගාය මග්ගසිතේදී කාමරාග පටිග කියන ඇලීමත් ගැටීමත් දෙක තුනී වෙලා ඵලසිතේදී ඒ සුවය විඳ ගන්නවා. නැවතත් විදර්ශනා භාවනා වඩනකොට විදර්ශනා ඥානවලින් අනතුරු අනාගාමි මග්ග සිතේදී කාමරාග පටික දෙක සම්පූර්ණයෙන් ප්‍රහාණය කරලා අනාගාමි ඵල සිතේදී ඒ සෝය විඳ ගන්නවා. අනතුරුව නැවත විදර්ශනා වඩලාම විදර්ශනා ඥාන කෙලවරදී අරිහත් මාර්ගක්ෂණයේදී රූප ලෝකේ ඉපදීමේ තණ්හා රූප රාගය, අරූප ලෝකේ ඉපදීමේ ශක්තිය අරූප රාගය, මැනීම මාණය, හිතේ විසිරී මුද්දච්චය, සතරාර්ය සත්‍ය සම්පූර්ණයෙන් අවබෝධ නොවීම කියන අවිද්‍යාව යම්තාක් තිබුණා. ඒ අවිද්‍යාව කියන සංයෝජන පහම ප්‍රහාණය කරලා. සංයෝජන කිසිවක් නැති. සියලු කෙලෙස් නැති. අරිහත් ඵල සොයට පත් වෙනවා. ඒ මාර්ගශනේදී අර සංයෝජන ප්‍රහාණය කර සමුච්ඡේද වශයෙන් නැවතා යතිවන්නේ නැහැ. අවසානයේදී රහතන් වහන්සේ ඵල සමාපatti සෝයට පත් වෙන. එතෙන්දී අෂ්ට සමාපatti ලබා තිබුණ නිසා නිරෝධ ඵල සමාපත්තියට සම්වැදීමේ ශක්තියත් මේ රහතන් වහන්සේලාට තිබෙනවා. මොකද්ද මේ නිරෝධ සමාපත්තිය කියලා කියන්නේ? අදිෂ්ඨාන කරගන්න දින හතකට තමන් වහන්සේ හිත කය නිරුද්ධ කරගෙන නිවනේ සුව විඳින්නට වාඩි වෙලා බලක් බැඳගෙන යම් තැනක අදිෂ්ඨාන කරගන්න කයටත් කය ප්‍රතිබද්ධ දෙයටත් කිසිම හානියක් වෙන්නේ නැහැ. ගම් වතුරක් ආවත් ගහගෙන යන්නේ නැහැ. ගින්නක් ආවත් පිච්චෙන්නේ නැහැ. ආයුධයකින් පහර දීලා කපන්න පුළුවන් කමකුත් නැහැ. පුදුම විදිහේ ශක්තියක් මේක. ඉතින් මේ අස්සසමාපatti වලට පිළිවෙලින් සම්වැදිලා අවසානයේ හිත නිරුද්ධ කරනවා. අස්වාස පස්වාස නිරුද්ධ වෙනවා. විතක්ක ਵਿਚාර නිරුද්ධ වෙනවා. වේදනා සංඥා නිරුද්ධ වෙනවා. අදිෂ්ඨාන කරපු දවසේ තමයි නැවත වේදනා සංඥා ඇතිවීමෙන් විතක්ක ਵਿਚාර සහ අස්වාස ප්‍රස්වාස ඇතිවන්නේ. ඒ කියන්නේ මේ ලෝක වශයෙන්ම නිවනේ සොය විඳිනවා. දැන් නිවන කියන්නේ කිසිම දෙයක් නැති තැනන්නේ. කිසිම දුකක් කිසිම දෙයක් නැහැ. සැපයි කියලාවත් දුකයි කියලාවත් ගන්න දෙයක් නැහැ. එහෙනම් හිත නිරුද්ධ වුණ තැන කිසිම දෙයක් නැති බව තමයි මෙතන තියෙන සෝය වශයෙන් අපි හිතන්නේ. ඒත් ඒක සෝයක් වශයෙන් නෙවෙයි දකින්නේ සංසිඳීම් වශයෙන් නැත්තම් කිසිවක් නැතිකමේ ස්වභාවය. ඒක අපි නම් කරනවා අපිට තේරෙන්නේ නැති නිසා සැපයක් කියලා. ඒක නිවන පරම සැපයයි කියලා එකයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ කිසිම දුකක්. දුකක් ඇති වෙන දෙයක් තිබුණොත්. දෙයක් තිබුණොත් තමයි නැති වෙන්නේ. නැති වුණොත් තිබිලා නැති වුණොත් තමයි දුක. දැන් නැති වෙන දෙයක් නැති තැන නැති වෙන්නේ නැහැ. නැති වෙන්නේ නැති නිසා දුකක් නැහැ. එන ඉරහඳ තාරක, ieval දොරවල්, යාන වාහන, ස්ත්‍රී පුරුෂ ආදී මේ කිසි ભેදයක් නිවනේ නැහැ. අරිහත්ත්වයටපත් වෙලා පිරිනිවන් පාන රහතන් වහන්සේ, බුදුරජාණන් වහන්සේ, පසේ බුදුරජාණන් වහන්සේ ඒ ශ්‍රණේ සම්පූර්ණයෙන්ම හිතේ නැවත අර උපාදශනය භංග කරලා ප්‍රහාණය කරලා හිත එතනින්ම අවසන් කරන හරියට පහනක් නිවිල ගියා වගේ දැල්ල ගිය තැනක් හොයන්න පුළුවන් කමක් නැහැ. වගේම සිත එතනින්ම නිරුද්ධ වෙලා යනවා. ඒ හිත නිරුද්ධ වීමත් සමගම සසර ගමන අවසන් වුණා බවට පත් වෙනවා. තවත් උපතක් නැහැ. ලෙඩවීමක් නැහැ. වයසට යාමක් නැහැ. මරණයටපත් වීමක් නැහැ. නිසා අමරණීය අජාති කියලා කියනවා. අජර කියලා කියනවා. ඒ කියන්නේ නැවත දිරන්නේ නැති, උපදින්නේ නැති, වයසට යන්නේ නැති, මැරෙන්නේ නැති ශෝක පරිදේව හැඬුම් බැලපොම් කායික දුක් මානසික දුක්, පංච උපාදානස්කන්ධ දුක් කියන මේ කිසිම දුකක් නැති ස්වභාවය තමයි මේ බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා අවබෝධ කරපු ස්වභාවය. එහෙනම් බලන්න මේ දේශනාව දුක් විඳින පුද්ගලයන්ගේ ආරම්භ වුණා. දුක ගැනයි ආරම්භ කළේ. තමන් තවනවා, අනුන් තවනවා, තමනුත් අනුනුත් තවනවා. මේ ස්වභාව තුනට වඩා හාත්පසින් වෙනස්. ලෝකේ ශ්‍රේෂ්ඨ ප්‍රතිපදාව දේශනා කරන භාග්‍යතුන් වහන්සේලෝ පහළ වෙනවා. ඒ ලෝක පහළ වූ භාග්‍යවත් අරිය සම්මා සම්බුදු රජාණන් වහන්සේ මුලැමැදාග යහපත් පිරිසුදු නිවන් මඟ දේශනා කළාට පස්සේ සදැහැති කුල පුත්‍රයන් ගිහි ජීවිතය අතහැරලා පැවිදි වෙනවා. ඒ පැවිදි වුණා වූ කුල පුත්‍රයා විසින් කය සංවර කරගන්නවා, වචන සංවර කරගන්නවා, ඊට පස්සේ සිත සංවර කරගන්නවා, ඉන්ද්‍රිය සංවර කරගන්නවා, සිහිනුවණින් ඉරියව් පවත්වනවා. එහෙම කරලා භාවනාවේදී ධානය උපදවාගෙන ත්‍රිවිද්‍යාව උපදවමින් අවසානයේ මේ මාර්ග පිළිවෙලින් විදර්ශනා ඥාන පිළිවෙලින් මාර්ගඵල හතරේ අවසාන මාර්ගය අරියත් මාර්ගශණයෙන් අනතුරු ඵලයටපත් වෙලා සංසාරයේ සියලු දුකින් මිදෙන නිවන දක්වාම මේ සූත්‍ර දේශනාව මනමින් භාග්‍යවතුන් වහන්සේ මුල මැදාග යහපත් ස්වාක්කාතව සම්දිත්තිකව අකාලිකව දේශනා කරන්නට යෙදුනා. ඒ දේශනාව අවසානයේ අවසානයේ අපි ශ්‍රාවකයා නිවනටපත් වෙන ආකාරය දකිනවා. ඉතින් ගේ ශ්‍රාවකයෙක් නිවන් අවබෝධ කළා ඔය ක්‍රමයටමයි ගමන් කරන්න ඕන මධ්‍යම ප්‍රතිපදාවේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම දියුණු කරමින් දසපාරමී ධර්ම දියුණු කරමින් අපිත් ගමන් කරන්න ඕනේ. ඉවසීමෙන් නැවතීමෙන් කලබල නොවි අපටත් මේ නිවන කවදා හෝ අවබෝධ වේවා කියන ප්‍රාර්ථනා අපේ හිත තුළ තියාගන්නට ඕන. මොකද හේතුව අද කාලේ පුදුම විදිහේ කලබලයක් ඉක්මනක් තමයි අපේ මේ ශ්‍රාවක පිරිසවලට තියෙන වික්ෂුන් වහන්සේලාත් ඒක ඇති කරවල දෙනවා. සමහරට මේ භාග්‍යවතුන් වහන්සේගේ උතුම් ධර්ම කාරණා පව යටපත් කරමින් ශ්‍රද්ධාජනක ධර්ම කාරණා යටපත් කරමින් බුද්ධ දේශනාවන් යටපත් කර කර කියනවා. ඒක 아무තු ඉගෙන ගන්න දෙයක් නැහැ. ওই ජාතක දේශනා වගේම අපදා නට්ට කතාවල සඳහන් වෙන්නේ ස්වාමීන් වහන්සේලා අතීත කරපු කුසල් ගැන, නිවන් දකින්න හේතු වෙච්ච පින්කම් ගැන. ඉතින් පින්කම් ගැන කතාවක් නැතුව කෙලින්ම අර ගැඹුරු ධර්මයක් කියලා යමක් කතා බහ කරනවා සාකච්ඡා කරනවා. නමුත් ඒක සාකච්ඡා කළ පමණින් අවබෝධ වෙන්නේ නැහැ. ඒක සාකච්ඡා කිරීම හොඳයි. පටිච්චසමුප්පාද චතුරාර්ය සත්‍ය නාම රූප විභාගය ආදී ධර්ම බොහොම වටිනවා. ඒ වයින් ප්‍රඥා ඉන්ද්‍රිය වැඩෙනවා. නමුත් ශ්‍රද්ධා ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා කියන පහම අවශ්‍යයි. ඒ නිසා මේවා සමබර කරගන්න බුදුරජාණන් වහන්සේගේ 84000 ධර්මයේ තියෙන ඒවා එකක්වත් ප්‍රතික්ෂේප කරන්නේ නැතුව පිළිගන්න තමන් දන්නේ නැත්නම් දන්නේ නැති විදියට ඉන්න දන්න කෙනා දැනගන්න කැමති කෙනාට අනුග්‍රහ කරන්න ඒවා ඉගෙන ගන්න කියවන්න ශ්‍රවණය කරන්න. ඒ අනුව අපි මේ දේශනා මාලාව සූත්‍ර පිටකේ මජ්ක්‍ධිම නිකායෙන් ආරම්භ කළා. එහි මජ්ක්‍ධිම පඤ්ණාසකේ පළමුවන දේශනාව තමයි කන්දරක සූත්‍රයේ ගහපති වර්ගයේ. ඒ දේශනාව අවසන් කළෙත් මේ නිවනට යන මාර්ගය විස්තර කළා නිවනින්ම. නම් මේ නිවන යම් මතු දිනක අවබෝධ වෙන දෙයක් අදාද මත අවබෝධ කරන්න පුළුවන් දෙයක් හැබැයි පුළුවන් කිව්වට තමන් ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම පාරමී ධර්ම සපුරාගෙන තියෙන්නත් අවශ්‍යයි ත්‍රි හේතුක ප්‍රතිසන්දිය ගැන ගොඩක් අය කතා කරනවා දන්නේ නැති අයත් ඉන්නවා අලෝභ අදේශ අමෝහ කියන ප්‍රඥාව මුල් කරගෙන ඉපදුණු ජීවිතයක් නම් තමයි ධානා මාර්ගඵල ලබන්න සමත් වන්නේ එහෙමනම් මේක ඉවසීමේ යන්න ඕන ගමන තරගයක් නැහැ අන අපිටත් මතු මත්තේ මේ දේශනානුභාවයෙන් මේ දේශනා ශ්‍රවණය කිරීමෙන් දේශනා කිරීමේ යම්තා ශ්‍රද්ධා සති විරිය සමාධි ප්‍රඥා ඉන්ද්‍රිය ධර්ම වැඩුණා නම් ප්‍රඥා පාරමිතා මුල් කරගත් වීරය ශාන්ති අදිෂ්ඨානාදී පාරමී සමූහයක් වැඩුණා නම් ඒ සියලු පාරමී ධර්ම ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම හේතු වෙමින් ප්‍රාර්ථනා කරන බෝධියෙන් අප සෑම දිනාටත් උතුම් නිවනින් සැනසෙම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමි දායකත්ව දරු පින්වත් සැමටත් දෙවියන් සහිත ලෝකවාසී සියලු සත්වයන්ටත් මේ උතුම් පුණ්‍යානුභාවයෙන් උතුම් නිවන් සොයම සිද්ධ වේවා කියලා ප්‍රාර්ථනා කරමි. ආකාශට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සාසනං ආකාශට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්칸තු ත්වං සදා අම්බන්තර දෙහිගල ආරණ්‍ය සේනාසනයේ ප්‍රධාන අනුශාසක දුරන්තර විචිත්‍ර භානක පූජ්‍යපාද රිදීගමින්දා ලොකු ස්වාමීන් වහන්සේ අද වෙළඳ සේවා සඳහා උදාහර දම් දෙසුම් වෙනුවෙන් මජ්ක්‍ධිම නිකායේ මජ්ක්‍ධිම පඤ්ඤාසකේ දෙවන ධර්මානුශාසනා පාඨය ලැබෙනවා. හෙට රාත්‍රී 7:30ට ඔබට තුන්වන ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නට පුළුවන්. අපේ ස්වාමීන් වහන්සේ ඉටු කරන සියලු ශාස්ත්‍රික සේවාවන් තව තවත් ශක්තිමත් ධෛර්යමත් ඉටු කරන්නට හැකියාව ලැබේවා ධර්ම ඥානීය බෙදා දෙන්නට ධර්ම ශක්තිය ලැබේවා සියලු දෙවියන්ගේද ආශිර්වාදය ලැබේවා නිදුක් නිරෝගී සුව චිර ජීවනයේද ලැබේවායි ප්‍රාර්ථනා කරමින් අපි සාදුකාරයක් පවත්වමු සාදු සාදු සාදු